අතීතං තේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං අනාගතං තේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං පච්චුම්පන්නං තේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං සමන්නාගතස්ස බුන්දස්ස භගවතු සම්බං කාය කම්මං ඥාන කුම්භංගමං ඥානානුපරිවත්තං සම්බං වචී කම්මං ඥාන කුම්භංගමං ඥානානුපරිවත්තං සම්බං මනෝ කම්මං ඥාන පුම්බංගමං ඥානානුපරිවත්තං ඉමේහි චහි ධම්මේහි සමන්නාගතං සේ බුද්දස්ස භගවතු නත්ථි ඡන්දස්ස හානි නත්ථි විධම්ම දේශනාය හානි නන්ති විරියස්සහානි නත්ති සමාධිස්සහානි නත්ති පඤ්ඤායහානි නත්ති විමුක්තියහානි ඉමේහි ද්වාදසයි ධම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතු නත්ති දවා නත්ති රවා නත්ති අප්පුටං නත්ති වේගායිතත්තං නත්ති අභ්‍යාවට මනෝ නත්ති අපටි සංකානුපෙක්ඛා ඉමේහි අට්ඨාරසය ධම්මේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි සාදු සාදු සාදු